අපි උදේ ඇති කරගත්ත ගිවිසුම අනුව මේක ධර්ම දේශනා මාලාවක් වශයෙන් පවත්වන්නත් ඒ ධර්ම දේශනා මාලාවට ධර්මයේ ಗುಣ නැත්නම් සූවිසි මහා ගුණයේ ධර්ම ගුණ ටික එකින් එක එකින් එක සාකච්ඡා කිරීමටත් මතක් මතු කරගත්ත මතක් කරගත්ත. එයින් අපි උදේ කාලේ පාවිච්චි කරුවේ ස්වකහාත ගුණය මනාකොට දේශනා කොට ඇති බව ධර්මයේ අත්තා වූ ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ගතිය. ඉතින් ඒක එක එකන එක එක ක්‍රමවලට අර්ථ දක්වමින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය එහි මුල ඇති කල්යාණ ස්වරූපේ භද්‍ර ස්වරූපේ යහපත් ස්වරූපේ හෝ මුලමැද දෙකම හෝ එහෙම නැත්නම් මුලමැද අග කියන තුනම ලබා ගැනීම සඳහා සැදී පැහැදී ඉන්න පේස්මේ ඊගාවට අපි මේ දෙවෙනි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ සම්දිත්තික ගුණය. එතකොට මේ ස්වක්ඛාත ගුණයත් සාන්දෘෂ්ටික නැත්නම් සම්දිත්තික කියන පාලි වචනේ සාන්දෘෂ්ටික කියන සංස්කෘත වචන දෙකම අපි මිශ්‍ර සිංහලයේ පාවිච්චි කරනවා. මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. සාරවත්ඥ දේශිත මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ස්වක්ඛතයි මනාකොට දේශිතයි ඊට පස්සේ ඒක සාරවත්න ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දැක ගන්නට දැන ගන්න පුළුවන් තම තමා වශයෙන් දැක දැන ගන්න පුළුවන් ගතිය තමයි සාන්දෘෂ්ටික ගතිය කියලා කියන්නේ ඉතින් මේක හරි විප්ලවීය නැත්නම් රැඩිකල් වාදී අදහසක් වුණා ඒ එවකට පැවතිච්ච සමයාන්තර දර්ශනාතු අනුව ඒ මොකද <clears throat> ඒ වකට ඉන්දියාවේ තිබුණු ඒ ෂට් ශාස්ත්‍රවරු එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් පැවතිච්චි දැන්ට තියෙන සත්‍යනෝ බලනකොට ඒ බ්‍රාහ්මණ Hindu ආගම් වගේ දේවල් වල මූලිකම સંદર્ભය තමයි මිනිස්යාට ඒ අවසාන කෙලවරට යන්න බෑ. ඒක දේවත්වය හා ස්වර්ගය හා සම්බන්ධ බැඳිච්ච දෙයක්. ඒ නිසා මිනිස්යාට පුළුවන් වෙන්නේ දැනට ඒ ਸਰබ බලධාරී දැන් මෞංකාරී දෙවියන් වහන්සේ සතුටු කරන එක විතරයි ඊට පස්සේ සතුටු කරුවාට පස්සේ දෙවියන් වහන්සේ දෙන විනිශ්චයක් බාර ගන්න එක විතරයි තියෙන්නේ. දෙවියන් වහන්සේ කිසිසේත්ම තර්කානුකූල විනිශ්චයකට හෝ මේක කරොත් මේක දෙනවා කියලා බැඳීමකට නෑ දෙවියන් වහන්සේ තියෙන අසීමිත බලතල විධායක බලතල. ඒක නිසා හොඳින් හිටියොත් බොහෝ විට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට ලක් වුණොත් ඒ සදාකාලික ස්වර්ගයක් ගැන කතා කරලා තිබුණා. එහෙම නැති වුණොත් එහෙම සදාකාලික අපායක් ගැන කතා කරලා ඒ අනුව මිනිසයාට මේ බයලජ්‍ය දෙක ඒ වගේම පවුන කිරීමට හෝ සුචරිත කිරීමට අදහස් ඇති කරලා සෑහෙන පරිසරයක් ඇති කරගෙන තිබුණා. නමුත් ඒ දර්ශනයේ තිබුණ වැදගත්ම මූල ධර්මයක් තමයි මෙලෝ වශයෙන් සාක්ෂාත් කරන්න බෑමයි. මිනිස්සෙකුට එතෙන්ට යන්න බෑ. ඒ දෙයට යන්න පුළුවන් ඒ ලෝ මේ මේ પરමාර්ථයට යන්න පුළුවන් වෙන්නේ manussත්වයේ ඉක්මීමකට පස්සේ. එහෙම නැත්නම් මරණයෙන් පස්සේ. ඉතින් ඒක එහෙම තියෙද්දිත් ඒ කියන්නේ මෙලෝ වශයෙන් එහෙම සාක්ෂාත් කරගන්න බැරුව තියෙද්දිත් සෑහෙන පිරිසක් ආගමනුකූල ජීවිත ගත කරලා තියෙනවා. ආධ්‍යාත්මයෙන් යුක්තව ජීවිත ගත කරලා තියෙනවා. ඒ ගත කරන ජීවිතවලදී ජීවිත තමයි ඇත්තටම සිද්ධාර්ථ තාපසතුමාට දකින්න හම්බුනේ. ඒ සතර පෙර නිමිති දකින්නකොට ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක් කියන දේවල් අපි අසුබ නිමිති වශයෙන් දකින්නේ. ඇත්තටම ඒක ඒ සිද්ධාර්ථ ගෞතමතුමාට තාපසතුමා එතකොට රජ කුමාරයා උප යෝ රජ තනතුරේ හිටියේ විශාල ඒ තමන් හිතා හිටපු රාජ්‍යයේ මනෝ රාජ්‍ය කඩාවැටීමක් සිද්ධ වුණා. දෙදෙක් මහල්ලෙක් මලකඳක් දැකලා ඊට පස්සේ අන්තිමට ශ්‍රමණ රූපයක් දැක්කට පස්සේ ඒකේ තියුණු යම් ප්‍රමාණික සාන්දෘෂ්ටිකත්වයක් අර කියන ජරා ව්‍යාධි මරණ වලින් තොර වීම සඳහා මේක වෙන්න ඇති අපිට දැක ගන්න පුළුවන් ස්වරූපය කියලා අදහසක් ඇති කරගත්තා. ඊට පස්සේ තමයි ගීගී අතහැරලා ගිහිල්ලා ඒ එවකට ඒ ශ්‍රමණ රූපධාරී එහෙම නැත්නම් ඒ පැවතිච්ච මේ අබිනිෂ්ක්‍මන ක්‍රම අනුව හිටපු හොඳම ගුරුවරු තමයි ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර කියලා. එයත් ළඟට ගියාට පස්සේ එයත්ෝ ඒ තම තමන් දන්න ඒ අරූප ධාන ඉහළම මට්ටමට මේ තරුණයාට පුරුදු කරා. එතන බොහොම ඉක්මනට ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ ඒ දර්ශනවල තියෙන අන්තිම කෙලවරට ගිය නිසා ඒ ගුරුවරුත් බොහොම අගය කරලා අපි මේ දර්ශනේ දිගට පවත්වන්න අපි දෙන්න එකතු වෙලා මේක කරමු මට මේ හොඳ ගුරුවරයෙක් හම්බෙලා නැහැ කියලා අර දෙන්න තියෙන සියලුම නම් දුන නමුත් විශිතාර්ථ ගෞතමතුමාට තේරුණා මේ කට්ටිය මේ ලබාගෙන තියෙන අවසානය මං වගේ කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. මෙලොව වශයෙන් සෑහෙන මේ රූප ධාන අරූප ධාන ලැබලා ශිෂ්‍ය පිරිස ඇති කරගෙන වැඩ කරන ගියා ඊට පස්සෙත් හොයාගෙන ගියා මේක හරි නෑ මේට වැඩි යහට යන්න ඕන කියලා තමයි ඒ දුෂ්කර ක්‍රියා කරලා අවසානයේදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ සාන්දෘෂ්ටිකත්වයක් මෙලෝ වශයෙන් තමා වශයෙන් අත්දැකිය හැකි ඵලයක් ලැබුවා. ඊට පස්සේ ඒ මේ වෙන ශාස්ත්‍රවරුන්ට වැඩිය උන්වහන්සේ ප්‍රකාශ කරා ඕනම මිනිස්සුෙකුට මෙතෙන් එන්න පුළුවන් කියලා. ඒ සම්මා සම්බුද්ධත්වයේ දක්වා ඕනම පෘථග්ජනයෙකුට මෙතෙන් එන්න පුළුවන් මේ බුදු වෙලත් මම මිනිස්සෙක් කියන එක ප්‍රකාශ කරා. ඒ ප්‍රකාශ කිරීමේ මේ මනුස්ස පරිණාමයේ අන්තිම හිණිපෙත්තට ගිහිල්ලා ඒ මිනිස්සුයෙකුට ලැබිය යුතු උසස්ම தત્ත්වේ ලැබලා සෑම කෙනෙකුටම සමාන මට්ටමින් ආරාධනාවක් කරා ඔයගොල්ලෝ හිටපු තැනම තමයි මම හිටියේ අතීත කෙලවරක් නොදැන සංසාරේ මම මේ ක්‍රමිකව වැඩ කරන වැඩ කරන ඇවිල්ලා මේ පංචනික ධර්ම සංඥා විපල්ලාස අයින් කරගෙන මම අද මෙතෙන්ට ආවේ නිසා manussත්වයේ ලැබීම බොහෝ වටිනවා මේකෙන් අන්තිමටම මේ මෙලෝ වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට උත්සාහය තමයි සවක්ඛාත ගුණය මේ මුද කල්යාණෝ මඳ කල්යාණෝ අග පරිෝසాన කල්යාණෝ ධර්මයක් දේශනා කරාට ගොය දෙනෙක් දැන් උනත් මේ සාරුවච්චන් වහන්සේගේ ගුණ කතා කරනකොට අපිට ළඟා වෙන්න බැරි උතුම් ගුණයක් කියලා සාකච්ඡා කරන එක හොඳයි මොකද ඒ ගෞරවයට ඒ කියන්නේ සරුවච්චන් වහන්සේගේ ගුණ වලට. ඒ අනික් පැත්තෙන් කියන්න පුළුවන් උන්වහන්සේ අපි මේ ජීවිතේ නැත්නම් මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ උපරිමය සාක්ෂාත් කරගත්තොත් අපි ශිෂ්‍ය ශ්‍රාවකයෝ වශයෙන් අපිට ශ්‍රාවක බෝධියට යන්න තියෙන්නේ. ඒ ශ්‍රාවක බෝධියට ගියත් අපි කෙලෙස් වාසනාව සහිතවයි නිවන් දකින්න වෙන්නේ. උන්වහන්සේ සවාසනා සකලක්ලේශ දුරු කර නිසා සම්මා සම්බුද්ධ කියන අතිරේක ඒ කීර්තියට නමට සුදුසෙක් වුණා. ඒ නිසා අපිට කියන්න බුණා රහත් උනත් ඒ සාරවඥතා ඥාණයෙන් නම් අපිට යන්න බෑ කියලා. නමුත් ඒක නෙවෙයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ සසර දුකින් ගැලවෙන එක. ගැලවුණාට පස්සේ ඒක රහත් උනත්, පසේ බුදු උනත්, සම්මා සම්බුද්ධ උනත් නිවන් රසයම තමයි. ඒක නිසා මේ වගේ දේවල් මතක් කරනකොට කියනවා hina යන්නත් එක බුදුහාඳුර හරිම අවාසනාවන්තෙක් කිය. සවාසනා සකල ක්ලේශයන් දුරු කරපු නිසා අවාසනාවන්තෙක් කියලා කියනවා. සියලු වාසනාවන් දුරු කරා. අපි මේ වාසනා සහිතවයි රහත් වෙන්නේ. ඒ වෙනස තියෙනවා. කෙසේ නමුත් මේ සාන්දෘෂ්ටික ගුණයේ අරපු නැති පැත්තක් පෙන්ලා දීලා තිනවා අපේ හිත ඕනම චිත්තක්ෂණයක බුදු කරන්න පුළුවන් කියන එක. මෙන්න මේ ගතිය ඒ කියන්නේ ධර්මයට යෙදෙනකොට දාන සීල වශයෙන් සමාධි වශයෙන් හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් යෙදෙනකොට මෙලෝ වශයෙන් ප්‍රයෝජනීය සලකලා යෙදිච්ච ගතිය මුඳටම මෑත ඉතිහාසයට ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේදී. ඒ කාලේ මේ පැවිද්දට ගිය නැත්නම් පැවිදි වෙච්ච එකම සංඝයා වහන්සේ නමකටවත් ඇඟිල්ල දික් කරලා මුන්නාංශේ පෘථග්ජනයි කියන්න බැරිලු. හැම රහත හැම කෙනෙක්ම යම් ආකාරයකට මාර්ගඵල ලැබලා තියෙනවා. ඒ ගමක් ගමක් පාසා තිබිලා තියෙන පින්නපාතේ වඩිනකම් නතර වෙලා ඉන්න ඒ ආසනශාලා අම්බලම් වගේ දෙයක්. ඉතින් ගිහිල්ලා තමයි සංඝයා වහන්සේ ගමට ගිහිල්ලා පින්න කැඳ ටිකක් වළඳගෙන ඇවිල්ලා ඒකේ දවල් දාහනේ ගන්නකම් ඒ ආසනශාලාවේ ගත කරනවා. සමහරතු කෙලින්ම දවල් පින්න පාතමයි යන්නේ. තව <coughs> වැඩේ දවිලි හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනැත්තෝ උදේම ගමට පින්න පාත යනවා කැඳවලට. ඒ කැඳ පින්න පාත කරන පාත්‍රය හොදලා අර ආසන ශාලාවේ ටිකක් වෙලා ඉඳලා ඊගාවට තමයි දවල්ට පින්න පාත යන්නේ. ඉතින් ඒ කාලේ ගමක් ගමක් ගානේ මේ ආසන ශාලා තිබිලා තියෙනවා. එකම ආසන ශාලාවක් අත්තිබුන් නැතුව මෙන්න මේකේ ඉඳගෙන කිසිවෙක් කෙනෙක් මේ මාර්ගඵල ලැබලා නැහැ කිය. ඒ තරම්ම ඒ වැඩ කරලා තියෙන ප්‍රයෝජනේ සලකලා. ඉතින් අභාග්‍යයකට වගේ ඉතින් විවිධාකාර සතුරු ආක්‍රමණ මේ පුදුම විදිහට ලංකාවේ ඉතිහාසයට ඉදිලා තියෙනවා. ඒ කාලේදී සතුරු ආක්‍රමණ නිසා මේක සත්‍ය අවබෝධය කෙසේ වුණත් සත්‍ය අනුරක්ෂණය කියන මේ ශාසනය රකින්න එක ලොකු දෙයක්. අපි වශයෙන් අවබෝධ කරන එක දැන් නොකරුණත් කමක් නැහැ කියන තැනට යනකම් පිළිහිලා තියෙනවා. පිරුණාට පස්සේ මේ ආරක්ෂා වෙලා ඇවිල්ලා මං ඒ මට මතක අවුරුදු 25කට 30කට වගේ ඉස්සර මේකට උනන්දු ඇතිලා හොයන වෙලාවේ මං නිතරම බැලුවේ කවුරු හරි ඉක්ටි වේවා පුරුෂ වේවා ගිහි වේවා පැවිදි වේවා මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් කියන වචනේ අහිනවද කියලා. අන්තිම දුර්ලභයි. හොයන්නම බෑ. මොන්නම කෙනෙක්වත් ඒක කියන්නත් කැමති නැහැ කිව්වොත් ඔළුව නරක් වෙලයි කියලා හිතන්නේ. දැන් මම මේ කතා කරන එච්චර පැරණි අතීතයක් නෙවෙයි අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඒක ඒ තරම දුර්වල වෙලා තිබුණා. කොටිම කියනවා මේ සාන්දෘෂ්ටික ගුණය Taman වශයෙන් මේක අත්දකින්න පුළුවන් කියන එක කියන්නේ සාසන කරන අගෞරවයක් වශයෙන් වගේ. මේවා එහෙම කරන්න බෑ. මේ උත්තරම දේවල් මේවට වෙනම පේ වෙලා එන්න ඕනේ. මෙහෙමයි මෙහෙමයි කියලා අර නොකරන පෙදකමට මේ කොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනවා වගේ බණ භාවනායම කරන්න යනවා කියුවාම මේක වෙනමම වැඩක්. ඒක තාම දුරුණයි කියන්නේ මම මේ මතක් කරන්නේ නමුත් දැනට එච්චරම මේක <clears throat> මේ ලැබෙන අත්ට දාන්න එහෙම නැත්නම් අපිට බෑ කියන අදහස් නැහැ යම් ප්‍රමාණයක් දැන් උත්සාහ කරන නිසා අපිට මේ වගේ ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වුණත් මේවා උගාක් ප්‍රසිද්ධ කරන්නත් හොඳ නැහැ. ප්‍රසිද්ධ කරපුවා තාමත් අර පැරණි දුර්මත ඒ වගේම විසම බලවේග ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේකට හේතු නැතුවත් නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්න තියෙන්නේ මේ වෙනකොට යම් ප්‍රමාණයක ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. මේ අවබෝධ කර ඇත්තෝ අඩු ගන්න අපි කිව්වොත් සීලය රකින්න එකේ ප්‍රයෝජනය තියෙනවා කියලා දන්නේ නැත්තෝ සමාධියක් රැක්කොත් සමාධියේ ප්‍රයෝජනය තියෙනවා කියලා දන්නේ නැත්තෝ විපස්සනා කළොත් විපස්සනා ප්‍රයෝජනය කියලා දන්නේ නැත්තෝ දානයක් දුන්නොත් දානයේ ප්‍රයෝජන තියෙනවා කියලා දන්නේ නැත්තෝ දැන් වෙනකට වඩා ටිකක් ඉදිරියට ඇවිල්ලා වැඩ කරන කාර්යයක්. මෙන්න මේ ගුණය තමයි සාන්දෘෂ්ටික ගුණය කියලා කියන්නේ. මෙලෝ වශයෙන් දැකිය හැකි. Tamanට අත්දැකිය හැකි ප්‍රදේශයක්. මේකට මම හිතන්නේ මේ නවීන විද්‍යාවෙත් තියෙනවා ඔන්න ඔය ගතිය. නවීන විද්‍යාව කිසිම දෙයක් බාරගන්නේ නැහැ. ඒක තව තැනක තව කෙනෙකුට පරීක්ෂා කොට බලලා ඒ ප්‍රතිඵල ලබා ගන්න බැරි ඒවට කියන්නේ গুপ্ত ධර්ම කියලා. විද්‍යාවට බාරගන්නේ ඒක රිපීටබිලිටි. නැවත නැවත ඕන තැනක කරන්න පුළුවන් වෙන්න ඕනේ. කරලා ඒක අත්දකින්න පුළුවන් වුණොත් ඒක කාටවත් අයිති ශක්තියක් සත්‍යක් නෙවෙයි. ඒක පිළිගන්නා විද්‍යාත්මක ශක්තියක් පාටපත් වුණා. ඉතින් අර අඳුර යුගයෙන් පස්සේ බුද්ධ ආගමේ ඒ ගතිය නැතුව ගියා. නැතුව ගිහිල්ලා මේක අපි රකින්න එක ලොකු දෙයක්. සත්‍යානුරක්ෂණය ලොකු දෙයක්. ඒ සදා සත්‍තාව, ෘචිය, අනුසවය තර්කය ඒ වගේම දෘෂ්ටි සේරම සත්‍යානුරක්ෂණය මට්ටමට බැසා. ඊට පස්සේ ඒක සත්‍යානුබෝධය කියන තමා වශයෙන් අවබෝධ කරන එක සත්‍යානුපත්ති කියලා. ඒකෙන් කෙලපැමිණෙන ගතිය යට ගිහිල්ලා මේ පසුගිය අවුරුදු 20 30 වගේ කාලේ යම් යම් තැන් වලින් මේක පිළිබඳව පුංචි පුංචි සුභාරංචි සුභ පණිවිඩ එන්න පටන් ගත්තා. ඇත්තටම ඒ සම්බන්ධයෙන් මම අවංකවම ස්තුතිවන්ත වෙන්නේ බුරුපරටට. බුරුපරටේ තමයි මේ බීජය පහළ වුණේ. ඒකට හේතුව ජපන් ආක්‍රමණය නොවුණා නෙවෙයි. ජපන් ආක්‍රමණය ආවත් ඒ බුරුම ජාතිකයා තාම දුප්පත් ආර්ථිකයේ අන්තිම මේ ග්‍රැමි ආර්ථිකයක් තිබුණේ ඒ නිසා ජපන් කට්ටිය කෙරුවේ ඒ තිබුණු පෙර විහාර කඩලා ඒ වගේ තියෙන ධාතු ඔක්කොම අරගෙන ගිහිල්ලා ඒ වගේ විනාශ කරා. විනාශ කරාට පුරු මේ අර ලොකු ආර්ථික පරිහානියක් කරන්න බැන්නවා. මිනිස්සු කොහොම කොහම හරි මේක රැකගෙන මේ බණ භාවනා කරොත් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන කාලේ 45 50 වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒකෝට තමයි අපි මං හිතන්නේ මේ පත්මහ බැලුම් බල අපි ලෝකෙට ආපු කාලේ. අපි ආයෙ මං හිතනවා මෙන්න මේ යුගය සැලසුම් කරලයි කියන. කොහේ හරි අපි ඉඳ ඇති මේ භව චක්‍රයේ කවදා හරි නැවතත් මේ ඔළුව යට ගහගත්ත ඔළුව යට ගහගත්ත ආසනේ ඔළුව ඉස්සනකන් ඉඳලා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලත් ඒ මුල් අවුරුදු ගාණක් අර තිබුණු සාන්දෘෂ්ටික නැහැ කියලා හිතන පරිසරයේ හැදිලා ඊට පස්සේ මේ සාන්දෘෂ්ටික ගණි හොයන්න ගියාට පස්සේ ඒ ලංකාවේ ඇත්තට උත්තර දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ තරමට මේක යට ගිහිලා තිබුණේ. නමුත් ඒ අවුරුදු 30 40ට ආවත් ඇත්තම කාරණා දන්න කට්ටිය නම් ඊටත් වැඩි ඇතුළට අවුරුදු 40 50කට ඉස්සෙල්ලත් මේක තිබුණා කියන්නේ ඉඩ තිබුණා. නමුත් අපි හිතියේ ඒක හොයන ප්‍රධාන පෙරපුණේ නෙවෙයි. අපි හිතියේ ඒකට මේ සාමාන්‍ය ආර්ථික දියුණුව, සමාජික දියුණුව, අධ්‍යාපන දියුණුව හොයමින්නේ. නමුත් ඒ මං වගේ කෙනෙකුට හම්බුනේ දැනගන්න හම්බුනේ මට මතකයි දැන් අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා. ඒ 30 කාලය ඇතුළත මේ ධර්මයේ දැක්කෙම ඒකේ තියෙන සාහන්ෘෂික ගුණය මිස මොන්නම හේතුවක් නිසාවත් ඒ දෙඤ්ඤං කාසි වලට මයි බුද්ධඝමක් තිබුණෙම නැහැ. මට ඒ වෙලාවෙම ප්‍රතිඵල ඕන. ඒක නිසා කවුරු හරි කියනවා නම් මෙහෙමයි මෙහෙමයි කියලා මම බොහොම වැදලා වැත්තකට වෙනවා. තම්බි කෙනෙක් හරි කමන්නේ කියනවා නම් මෙන්න අතේ ප්‍රතිඵල කියලා ගන්නවා. ආන ඒ නිසා සාන්දෘෂ්ටික කියන එකේ මගේ ජීවිතේට ලොකු අර්ථයක් තියෙනවා මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ දවස්වල මම ඇසුරු කරපු ඒ ගිහි ඇත්තෝ මේ ගුණය ඉස්ලාති ඉස්සරහ තියාගෙනමයි සූත්‍රය සාකච්ඡා කරනවා සාකච්ඡා කරේ. එහෙම නැත්නම් අපි භාවනාවට පෙළඹුණේ. අපි සීලයක් රැකනන් රැක්කේ. මොනම දෙයක් හරි කෙරුවා නම් ඒ ප්‍රතිඵල තියෙනවා කියලා. මට මතක 79 වෙන්න ඇති. දැන් 80 අවුරුද්දේදී මම ඒ ගිහියත්ව හම්බ වෙන දවසක ඒ වේලවන ධම්ම ගෲප් එකේ දැනට පෙරදින යුනිවර්සිටි එකේ තිබුණේ ඒක මම හිතන්නේ විජයවර්ධන අරමුදෙන් රැකපු ගොඩනැගිල්ල. ඉතින් ඒකේ සුමානකර සැරයක් අපි සූත්‍රය සාකච්ඡා කරනවා සුමාන සැරයක් පැයක් භාවනා කරනවා. අන්නේ හිටියා ඥාන ජීවකෝ කියලා චෙක ශ්ලෝකෙන් හාමුදුරු කෙනෙක්. ඔක්කොම ඒ සංස කාමරෙන්වත් එළියට එන්නේ නැහැ. හරිම පිරිසිදුයි කිසිම තැනක දුවිලක්වත් තියන තියන්න බෑ. පොතක් උඩ පොතක් තිබුවොත් ඒක හරියටම එක උඩ එක තියන්න ඕනේ ඇද උණු තියන්න බෑ. ඒ තරමටම පිරිසිදු හිටපු ඒ කියන්නේ ඒක මානසික තත්ත්වයක් ඒ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරා ධ්‍යාන හතර පිළිබඳව බණක් කියන්නේ කියලා. මට ඇත්තට ඉංග්‍රීසි පිළිබඳ දැනුමක් තිබුණා. ඉතින් අහලා අහලා හුරු වෙලා වෙන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ තාම ලස්සනට අර නීවරණ ධර්ම පහ අයින් වෙච්චාම මේ විචක්ක ਵਿਚාර පීචි සුඛ ආදී ධානාංග පාල වෙන හැටි ඒවා මේ ප්‍රථම ධානයේ මේ මට්ටමයි දෙතිය ධානයේ මෙහෙමයි තුනයි හතරයි කියනකොට කොහේ හිටියද කියලා මට මතක නෑ. බලනකොට මේවා පුළුවන්නේ මේවා සාන්දෘෂ්ටිකයිනේ කියන අදහස පුදුම විදිහට ඔලුවට ගැවුවා මගේ. ගහලි වෙලා චේතනෙලා අර තව නුන මහත් එක්ක එක බස් එකට එන ගමන් මට කියවුනේ මෙච්චරයි මං බලුවට වැඩිය මං හිතුවට වැඩිය මේවා තියෙනවා. ඒ කියන්නේ අපි හරන නිදානේ සෑහෙන වස්තු තියෙනවා. අපි තාම මේ හොඳ මැණික් අහුවෙලා නැහැ. මේ දලං අවුල අවුලා ඉන්නේ. මේක මෙච්චර සාර්ථකනේ කියනකොට අන්න ඕන මත බැලුවා මගේ දිහා බැල්මක් අමුතු තාලෙට ඊට පස්සේ මම ඇයි කියලා මෙව්වා කිව්වා ඇහුවට කමන්න කරන්න එහෙම යන්න එපයි කිව්වා අපේ පුතත් ඕක කරන්න කියලා ඔළුව නරක් වුණයි කිව්වා ඔයා මේ විහිළු කරනවාද මේ දැන් ඉගෙන ගන්න කාලේ මේ මොනවද මේ කතා කරන්න කිව්වෝ ඕම මිනිස්සු කිව්වට ඌව කරන්න යන්න එපයි කියලා මම උඩුගුරුඤ්ඤන් වෙලා ගියා මේ මේ භාවනා කරන මේ සාකච්ඡා කරන හොඳ වැඩිමාල් ඕන කෙනෙක් පහුවෙන්දම කියලා මම ඒ මට උගන්වපු ධම්මික ආඳුරන් කියලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේක මේ සාන්දෘෂ්ටිකයි කියන තැනම මේ අසාන්දෘෂ්ටික බව කියන ධර්මයක් තියෙනවා මේ මේ භාවනා කරන හොඳ මේ හොඳ සර්කල් එකේ මේක නේ ඊට පස්සේ ධම්මික ආඳුර කොහොම හරි මගේ හිත හදලා කිව්වා ඒක එහෙම තමයි යෝගේ ධර්මයේ ඇති නමුත් අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් මේ සාන්දෘෂ්ටිකත්වය මත කරන්නයි කියලා අර ඇතිවෙච්ච කලබගැනී නතර කරලා ඉඩ දුන්නා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම පොතක් කියවනවා නම් කෙනෙක් හරි හම්බුනා නම් සාකච්ඡා කරා නම් මේ වෙලාවේදී ඒ ගන්න තියෙන වැඩේ ගන්න එක විතරයි වැඩේ. ඉතින් මේක මම අර කලින් කිව්වා එම සාන්දෘෂ්ටික නොවන බවටත් හිතාගන්න ඕන තරම් කරුණු තියෙනවා. ඒ මොකද හේතුව නිකන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ගිහි නැත්තන්ගේ ශාසනයේ අපි උදේ ධර්ම දේශනාවත් මතක් කරගත්තා දාන සීල භාවනා කියලා මේ අපිට හඳුන්ලා දීලා තියෙන්නේ. ඉතින් දානයක් දුන්නාට පස්සේ අපි ඒ දානයේ සාන්දෘෂ්ටිකත්වය සලකන්නේ අපි බලන්නේ දානයක් දුන්නොත් ඒකාන්තයේ කුසල් ලබන ආත්මෙට කියලා. ඉතින් ඒ දවස්වල මට මතකයි ඔය දාන දීපුවාම හොඳ පිං වාක්‍යයක් කියන. මේ දීපු දාණයෙන් ලැබ පුංචි දෙයක් දීලා දෙනකොට වාක්‍යයෙන් අනික් ගන්න මොකුත් නැහැ දෙනවා රජ සප්පතිට්ටු සප්ප ඉතින් මේ කෑනු කෙනෙක් නම් කේමා උප්පලවන්නා වාගේ වෙන්න ඕනේ පිරිමි කෙනෙක් නම් අනාථ පින්ටික වාගේ වෙන්න ඕනේ එහෙම ඔක්කොම කරලා මේ සියලු දෙනාටම මෛත්‍රී පුත්‍රජානන් වහන්සේ පහළ වීමෙන් දේශනා කරන ලත් ධර්මයේ එකම ධර්ම මණ්ඩපයේදීම සාක්ෂාත් වීමට මේ දාන කුසලයේ හේතු වේවා සාදු කියලා ගෙතර යනවා ඉතින් ඒකට හොඳටම උපකරලා පෙන්වන මේ දානයේ ප්‍රතිඵල මේ ජීවිතේට නැත අනිවාර්යයෙන්ම පස්සට තියෙන්නේ ඒ වගේම එහෙම දාන ජීවා නිවන් දැකෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ පින්වා කියලා ධර්ම කැමැති අපි. නමුත් ඒ දාන කුසලය දැනටුණා තුඟ දෙනෙකුගේ දානය පිළිබඳ හැඟීම තියෙන්නේ මේක මේ බැංකුවට මුදල් තැන්පත් කිරීමක් පොලිස් අහිතව පස්සේ එන එකක්. මේ ආත්මේ තැන්පත් කරපුවා ලබන ආත්මේ ලොකු පොලියක් එනවා කියලා හිතාගෙන. දැනට දාන දෙන කට්ටියත් එමෙති. ඒකේ දෝෂිකුත් නැහැ. මොකද කොහොම නමුත් තම සතු වස්තුව අනුන්ගේ සප පිණිස දීමක්. නමුත් දාන පිළිබඳ ආනිසංස සූත්‍රයක් අරගත්තොත් එක දවසක් සීය සේනාපති කියලා හිටපු ඇත්තටම වෙන ශාස්ත්‍රු වහන්සේ නමකගේ ප්‍රධාන දායකයෙක් මෙයා යනවා සරුවචන් වහන්සේගේ මේ සත්‍ය භාවයේ එක පැත්තකින් බලන සාන්දෘෂ්ටික භාවයේ බලන්නේ ගියාට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ප්‍රඥාවන්ත සායන් ධම්මෝ කියලා ගැඹුරු ධර්මමයි දේශනා කරන්නේ. ඔබ වහන්සේගේ ධර්ම ගැඹුරු ඥානවන්ත ඇත්තන්ටයි කියලා කියනවා. ඔබ වහන්සේගේ ශාසනය මේ සාමාන්‍ය මිනිස්සු ආගමික වශයෙන් කරන දානේ පනවනවාද කියලා. බුදුසසුන කියනවා මම පනවනවා දානයක් කියලා. හොඳයි ඔබ වහන්සේ දානේ ඔබ වහන්සේගේ ශාසනය පනවනවා නම් මොනවද ඔබ වහන්සේ දානේ ආනිසංස වශයෙන් දේශනා කරන්නේ? ආයතකොට බුදුහාමස් කියනවා මම ආනිසංස පහක් ප්‍රයෝජන මේ පෙන්නනවා. බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ සන්තෝ සප්පුරුසා භජಂತಿ කල්යන කීති සද්දෝ අප්පුක්කච්චති ගිහි ධම්මෝ අනපේතෝ හෝති කායස වේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ ඒ පුද්ගලයා කාටත් ප්‍රේමනාව කෙනෙක් බවට පත් වෙනවා සන්තෝ සම්පුරුසා භජಂತಿ ඒ පුද්ගලයාට සාන්තෝ සත්පුරුෂ සංගය අසුර ලැබෙනවා කල්යාණ කිද්දි සද්දෝ අභෝගච්ඡති. තයේත ඇත්තගේ මේ ළඟ මේ මනුස්සය ළඟට ගියොත් නෑ යමක් තිබුණොත් නෑ කියන්නේ. අනේ මේ කාටත් අනුකම්පා කරන මිනිස්සෙක් කියලා යාගේ කීර්ති රාවය රටදොර පැතිරෙනවා. එවන් ගිහි ධම්මෝ අනපේතෝ හෝති. ඒ පුද්ගලයා ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදර මිනිස්සයන් කෙරෙන්නේ තියෙන යුතුයකම් එයාගෙන් ඉබේ සිද්ධ වෙනවා. සමිතියක සමාජිකයෙක් නම් ඒ සමිතියට කියන්නේ යුතුයකම් සිද්ධ වෙනවා. පරිසරයක ඉන්නවනේ පරිසරය රකින්න. ඒ නිසා මේ මිනිස්සයන්ගෙන් ගිහියෙක් වශයෙන් කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට වෙනවා. අන්තිම එක තමයි කායසු වේදා පරම්මරණ සුගතින් සග්ගල් ලෝකං උප්පජ්ජති. මේ ජීවිතයේදී නිවන් දැක ගන්න බැරි වුණොත් කාය බින්දී මරණයෙන් මත්තේ ස්වර්ගයට යනවා කියලා. එතෙන්දී සීය සේනාපති හොඳ කතාවක් කියනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන ඔය මෙලෝ වශයෙන්ම කීර්ති ප්‍රචාර මේ බොහෝ දෙනාගේ ප්‍රීමනාප භාවයත් ඒ වාගේම ශාන්ත සත්පුරුෂයන්ගේ ඇසුර ලැබෙන එකත් මගේ කීර්තිරාවේ රටතොට පැතිරෙන එකත් ගිහි ධර්ම සම්පූර්ණ වෙනවා කියන එක අහන්න ඔබ වහන්සේ ළඟට මම එන්න ඕනේ ඒක සම්බන්ධයෙන් මට ඔබ වහන්සේගේ ශ්‍රද්ධාවක් පිටන්නේ ඒක මම දැනටම දන්නවා. මම ප්‍රසිද්ධ දානපතියෙක්. නමුත් ඔබ වහන්සේ කියනවා නම් ඒ කායසබේද පරම්මන්න සුගතින් සග්ගල් ලෝකකුප්පතිති කියලා අන්න ඒක විතරයි මට ඔබ වහන්සේගේ ශ්‍රද්ධාව පිටවන්න තියෙන්නේ මොකද ඒක විතරයි මම අත්දකලා නැත්තේ. නොකිය කියනවා ඔබ වහන්සේ කියන ඇත්ත මේ දාහනේ ආනන්දස 180ක්ම මේ ලෝකෙදී මේ ජීවිතේදී. එතකොට ඒ කියන්නේ ඒක සාන්දෘෂ්ටිකයි. ඒ දාන දෙන කෙනාට එක දවසෙම නෙවෙයි දාන දෙන කෙනා ඇත්තටම දාන්න හොඳටම ඒ පුතියට කොහොමඩක්වත් එයාගේ මේ බොහෝ දෙනාගේ ප්‍රේමනාභාවයට ලක් වෙනවා. ඒ වගේම දවසින් දවස දවසින් දවස උතුම් කල්යාණ මිත්‍රන්ගේ අසුර ලැබෙනවා. හොඳ නම රටතට පැතිරෙනවා. ගෙවල් දොරවල් කියන ප්‍රශ්න අඩු වෙනවා. ඉතින් ඒ සාන්දෘෂ්ටික භාවය අද බොහෝ විටක අපි ගණන් ගන්නෙ නෑ. අපි හිතන්නේ දාන ආනිසංස අනිවාර්යයෙන්ම ඊගාව ආත්මයට කියලා පිළිගැනීමක් තියෙනවා. නමුත් ඇත්තට බුද්ධ දේශනාවේ බැලුවොත් එහෙම නෑ. බුද්ධ දේශනාවේදී පැහැදිලිව මෙලෙ වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා අපිට අදහසක් තියෙනවා. අපි සාසනයට කරන්න තියෙන වැඩ ඉතාම අඩු මට්ටමින් නම් කරන්නේ. يعني දාන මට්ටමින් පමණක් නම් අපිට ප්‍රතිඵල බොහෝ කල් යනවායි. අපි හිතමු දානයයි සීලයයි දෙකම කරනවායි කියලා. අන්න එවැනි කෙනාට මෙලෝ වශයෙන් ඒ දානෙට වැඩිය සිල් රකින්න කෙනාට ආනිසංස දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් තත්ත්වෙ වැඩි. මොකද සීලේ ආනිසංස හතර මේ ලෝකෙටමයි. සීලේ ආනිසංස දේශනා කරන්නේ සරුවච්චන් වහන්සේ අත්තානුවාද බයක් එන්නේ නැහැ, පරානුවාද බයක් එන්නේ නැහැ, දණ්ඩ බයක් එන්නේ නැහැ. දුක්ගති බය එන්නේ නැහැ. අත්තානුවාද බය කියන්නේ අඳුරකට යනකොට, ලෙඩ වෙනකොට, වයසට යනකොට, තනි වෙනකොට අනේ මට මේ මොකද උනේ කියලා තමන්ට තමන් දෙස් දෙන ගතිය මට පුළුවන් කාලේ මම කාලා බීලා හිටියා මිසක පිනක් දහමක්වත් කරගත්තේ නැහැ. ඒක නිසා දැන් ඉතින් හොඳටම අමාරු කාලේ කියලා ආත්මානුවා ආත්තානුවාද බය ආත්ම අවවාදයක් ආත්මේ නිෂේධනය කරන ගතියක් එන්නේ නැහැ. සිල් රකින්න කෙනාට. ඒ වගේම පරානුවාද බයක් එන්නේ නැහැ. ඒ කියන්නේ රට්ටු බනින්නෙත් නෑ මේක හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා. ඒ නිසා දන්න මේ අම්මලා තාත්තලා දන් දෙන මිනිස්සු මේ මිනිස්සුත් දන් දෙනවා. මේ මිනිස්සු සිල් රකින්නයි කියලා හැදිච්ච ගෙදර හැදිච්ච එකයි කිව්වට පස්සේ රටේ සොටේ බනින් අහන්න වෙන්නේ. ඒ නිසා පරානුවාද බය එන්නෙත් නෑ. ඒ වගේම මේ මිනිස්සයා මේ සිවිල් නීති කැඩුවයි කියලා පොලිසියේ හිරේ විලංගු වෙලා ඉන්න වෙන්නේ නෑ. රාජ දඬුවම් වලට යටත් වෙන්නෙත් නෑ. දඬ බය වෙන්නෙත් නෑ. ඒ වගේ මේ මනසට මරණයන් මැත්තේ මගේ ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙන හෙලකින් පල්ලට ඇදගෙන වැටෙන වගේ අපායට වැටේ කියලා. බයක් ඉන්නෙත් නැහැ. ඒක මොකද මේ මනුස්සයා දන්නවා පුළුවන් ප්‍රමාණයේදී මම නොකොට යුතු නොපනත් ගන්න නොකර සිටීමේ අනුන්ට අබේ දීලා තියෙනවා. එහෙමනම් මට අබේ ලැබෙනවා. එනිසා දානයේදී අපි යම් විදිහකට පටලවිල්ලක් ඇති කරගත්තට මේකේ ආනිසංස ලැබෙන්න මැරෙන්න ඕනේ කියලා සීලේදී නැහැ. සීලානිසංස වල ලබනාත්මක දෙයක් නැහැ. මෙලෝ වශයෙන්ම බයෙන් ඔලුව උසන්න පුළුවන්. ඉතින් මන මුළු තිරිසන් ලෝකෙම විස්තර වෙන්නේ බය මත තමයි. මුළු තිරිසන් ලෝකෙම හැඩ ගැසීම් අනුවර්තනයේ සියල්ලම සිද්ධ වෙන්නේ බයට. හැම තිරිසනෙක්ම පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ තමයි. කිසිම දෙතක් අනුකම්පාවක් නැහැ. මම ඉතලත් දැක්ක ඔය බොමලු ඉන්නකොට ඒ රිලෙවේ කටුස්සෙක් අල්ලන කන ඇටි. බලන් ඉන්නකොට ඒක තාමර කාපු ගෑලි කට ඇතුලේ නලියනවා. ඒ කාගෙන කාගෙන කාගෙන කාගෙන ගිනිකම අයිස්ක්‍රීම් කොන්නයක් කන්නවා වගේ. ආයි කිසිසේත් මේක හැංගීමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ හැම සතෙක්ම පුතුමාකාර බය ජීවත් වෙන්නේ. ඉතින් මේ අපේ සාමාන්‍ය අද තියෙන දැනුමේදී මතක් බුදුරජාණන් වහන්සේගේ දැනුමට ගත්තොත් බුදුරජාණන් කියන්නේ කෙලෙස් වලට කියන්න තියෙන තවක් නමක් ඒකට කියන්නේ බය කියලා තමයි. අපිට යම් ආකාරයක බයක් තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යම ක්ලේශ නිසා. මෙන්න මේ අස්ථාන බය තමයි සියලු මානසික රෝග වලට ප්‍රධානම වූ එකම වූ හේතුව. ඉතින් අපිට මේ සාන්දෘෂ්ටික පදේ විස්තර කරන මේ අතුරු කතාවක් කෙසේ නමුත් ඕනම කෙනෙකුට තියෙන මානසික අසහන වලට සීලක නොපිහිටා මොන ප්‍රතිකර්මය කරත් හොදෝද මඩේ දෙමිලක් විතරයි. ඒක නිසා දැන් බටහිරේ අදහසක් තියෙනවා මේ බටහිර ලෝකේ දැන් ඔය ඇලොපැතික් වෛද්‍ය ක්‍රමයට එච්චරම යන්නේ නැහැ. ඒගොල්ලෝ මේ නැට්‍රොපති කියලා ස්වභාවික ක්‍රමවලට, සම්බාහන ක්‍රමවලට, ඒ වගේම මේ ඖෂධ වලින් කරන ආයුර්වේද ක්‍රමවලට හරියට යනවා. ඒකට හැබැයි තාම නැහැ. රජයේ අනුමත කිරිලක් නැහැ. ඉන්ෂුරන්ස් ඒවා බාර ගන්න. නමුත් හරියට ක්‍රමේ යනවා. නමුත් මේ ක්‍රමයට ගිය ක්‍රමේ උතාම සාර්ථක වෙච්ච කෙනෙක් ලියපු පොතක ලියලා තිබුණා පළවෙනිම පරිච්ඡේදයේ ලියලා තිබුණේ ඒ විස්මිත සුව වීමෙන් පසු කියලා මාතෘකාවක්. after the miracle කියලා. ඒකදී ආ හේතු සහිතව පෙන්ලා දීලා තියෙනවා ඔය ආශ්චර්යවත් විවිධාකාර සුව වෙච්ච හැම දෙනාම නොබෝ කලකින් ඒ රෝගයට නැවතපත් වෙනවා කියන. ඒ මොකද හේතුව ඒ පුද්ගලයා සුව වුණාට පස්සෙවත් සීල වෙනස් කරගන්නේ නැහැ. ආහාර වෙනස් කරගන්නේ නැහැ, විහාර වෙනස් කරගන්නේ නැහැ, මනෝ ව්‍යාපාර වෙනස් කරගන්නේ නැහැ. සීල පිළිබඳ සලකලා බලලා නැත්නම් කොච්චර ආශ්චර්යවත් විදිහට සුව කරත් අර පරණ සිල්පද කඩන ක්‍රමයේ තියෙනවනම් අනිවාර්යයෙන්ම රෝගෙට වැටෙනවා. හැබැයි සිල්වේ ආශ්චර්යයත් එක්කම වගේ කතා කරුවොත් පුදුමාකාර ගුණ කියන ඇත්ත ඒකක්වත් බොරු නෙවෙයි. නමුත් ටික කාලෙකින් නැවතත් අර හිටපු තත්තරම වැටෙනවා. ඉතින් ඒක නිසා අපි සීලයෙන් හම්බෙන මේ ආනිසංස දැනගෙන කටයුතු කළොත් අනිවාර්යයෙන්ම දාණයට වැඩිය සාන්දෘෂ්ටික ඵල මිලෝ වශයෙන් ලබන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ සීලයයි සම දානයයි සීලයයි දෙක සංසන්දනය කරලා බැලුවොත් සාන්දෘෂ්ටික ගුණය අනුව බලන කෙනා පැහැදිලිවම මෙලෝ වශයෙන් ලැබෙන ආනිසංස බලන කෙනා දානයට වැඩිය දසදහස් ගුණයක සීල ප්‍රතිඵල ලබනවා. ඊටත් වැඩිය තවත් ආර්ථික පැත්තක් තියෙනවා. දානෙට සල්ලි ඕනේ ඈතට යන්න ඕනේ දෙන්නෙක් හොයන්න ඕනේ විශාල වැඩ කොටසක් තියෙනවා සීලෙට මොනවත්ක්ම ඕනේ කරන්නේ සීලෙන් සඳහා මොනවත්ක්ම ඕනේ කරන්නේ නොකල යුතු ගන්න නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ ඒක නිසා නිකන් තර්කයට සලකලා බැලුවත් මේ දානෙට යනවට වැඩිය සීලෙට යන එක අනේ හෙට දානෙ නොදීන්න එපා මේගොල්ලෝ ඒක දෙන්න නමුත් මම මේ නිකමට කියන්නේ හොඳට කල්පනා කරලා බලනවනම් සීලෙන් හම්බෙන ආනිසංශය මෙච්චර මේ දානෙට උනන්දු පිරිසක් මේක හරියට කාරණාව තේරුම් ගන්න මේ සාන්දෘෂ්ටික ගුණය පැත්තෙන් විතරක් බැලුවත් මෙච්චර මේ හතරක් වූ ආනිසංස මෙලෝ වශයෙන් ලැබෙනවා බලනකොට කිසිම වියදමක් නැතුව අපි දැන් සාමාන්‍ය සිල් ගන්නකොට මේ බාපණයක් දානවා උතුරු සලුවක් දානවා පන්සලකට යන්න ඕනේ. ඔය සිල් වලට එව්ව ඕනේ නැහැ. ඒව තියෙනවනම් හොඳයි. ඒකට වෙන්නේ මොකද අනික් කෙනාට හිත පහදිනවා අනිමෙන්ස සිල් අරන් තියෙන කියා. තමන්ගේ සීලයට ඒව මොනක්වත් ඕනේ නැහැ. තමන්ගේ සීල් තෝරගෙන අදිෂ්ඨාන කරන එකයි. ඔය මහාමාය බිසව ඒ සිතාස කුමාර පිළිසිඳ ගන්න වෙලාවයි සීලක ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ මේ විහාරයකට ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා එවනේ අදිෂ්ඨාන කළා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ තමන් ගතගෙන ජීවිතයේ සාන්දෘෂ්ටිකත්වය සලකලා දානයකට අපි මෙච්චර උනන්දු වෙන වෙලාවේදී කොටිම සරුවත් ශ්‍රීමුක දේශනාවෙම තියෙනවා දානයක් දෙනකොට Taman සීලයක පිළිහිටලා සිල්වතෙකුට දාන දෙනවනම් ඒක ප්‍රතිඵල මෙච්චරයි අච්චරයි කියන්න බෑ. ඒ කියන්නේ සාන්දෘෂ්ටිකත්වය හොඳට පේනවා. අපි මෙන්න මේ දානේ සීලයට නංවනකොට තියෙන මේ සාන්දෘෂ්ටිකත්වය සමාධි භාවනාවට ගත්තොත් ඒ කියන්නේ කාම ලෝකේ අතහැරලා රූප ලෝකෙට නංවන තැනකට ගියොත් විස්තර කරන්න වචන නැහැ. ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වශයෙන් එහෙම නැත්නම් අරූප ධාන වලට ගියාට පස්සේ ඊට සරුවචනන්සේ සඳහන් කළ තියෙන්නේ ditta ධම්ම සුඛය කියලා. මෙලෝ වශයෙන්ම සුඛයක්. සාන්දෘෂ්ටික කියන වචනයටම ditta ධම්ම කියන වචනේ තමයි සමානාත්ම පදේ. ditta ධම්ම කියන්නේ මේ ditu දැමියෙහි කියලා අපි පරිවර්තනය කරන්නේ මෙලෝ වශයෙන්. එනිසා ධාන භාවනාවක යම් ආකාරයේ විශේෂයෙන්ම උපචාර සමාධිය පන්නන්න ඕනේ. අර්පණ සමාධියකට ගියොත් ඒ පුද්ගලයා තමයි ඉස්තරලාම දැනගන්නේ මගේ හිත දැන් කෙලෙස් වලින් මිදුණයි ඒ කියන්නේ අර අනු පරිවෘත්තාන කෙලෙස. පුදුමාකාර බර හැල්ලු වීමක් ඒ ආමිෂයෙන් අයින් වෙලා නිර්ආමිෂ ලැබෙන සුඛයක් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් ලැබනකොට ඒ සාන්දෘෂ්ටිකත්වයේ අර ඔප්පු කරලා පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේ පිරිස දන්නවා දානෙක් දෙනවට වැඩිය සීලයක් රකින්න පිරිස යොමු වෙනවා. අඩුයි සීලයක් රකින්න කට්ටියගේ ධානයක් ලැබෙන පිරිස බොහොම අඩුයි. ඉතින් ඒ නිසා මෙවුවා නිකන් සුරංගනා කතා වෙනවා. මේක කරන්න බෑ. විශේෂයෙන්ම ගීයක් ගන්න මේක කරන්න බෑ. එහෙම නැතුව මේ කාලේ මේක කරන්න බෑ කියලා හරියට මේ බුබ්බඩකමන කොතෑනිකමට කම්මැලිකමට කරන කතා. නමුත් ඒ මේ බෑන්ඩ් කිරණ පරිේශන වල වගේම රට රටවල් දිහා බලනකොට අනන්තවත් බටහිර ආශ්‍යාකරය කියලා වෙනසක් නැතුව පැවිදි උපවිදි වෙනසක් නැතුව ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනසක් නැතුව මේවා දැන් මේ ධ්‍යාන භාවනා කෙරුවට පස්සේ කොච්චරක් පෞරුෂත්වයේ මනසේ වෙනස්කම් වෙනවද කියලා කියනවනම් ඒගොල්ලෝ ස්නායු වෛද්‍යවරුන්ගේ විශේෂ අන්තයක් දිනු කරලා තියෙනවා මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඒකෙදි ඒගොල්ලෝ කියනවා train your mind and change your brain කියලා. යම් කෙනෙක් සමත භාවනාවට ගිහිල්ලා නිති භාවනාවටපත් වෙලා මනසෙහි පරිඋත්ථාන කෙලෙස් නොයන තැනට භාවනා කළොත් අනිවාර්යයෙන්ම මොලේ ස්නායු වල පුදුමාකාර වෙනසක් සිදු වෙනවායි කියලා කුප්පු කරලා ඒක දැන් පැහැදිලිවම ඒ බටහිර ඒ තරමට දියුණු වෙච්ච දැනුම තියෙන අතු දන්නවා අපේ මනසේ දකුණු පැත්ත විතරයි වැඩ කරන්නේ ඒ දකුණු පැත්ත තියෙන තාක්කල් අපි උරුට්ට වෙනවා, ඊර්ෂ්‍යා කරනවා, එකිනෙකා පරයා යන්න හදනවා. මේ සීමිත සම්පත් වලින් අසීමිත සැප බලාපොරොත්තු වෙනවා. මේක තමයි අත්‍තරම එක අතකට මේ නව ආර්ය නව සංස්කෘතිය නව විද්‍යාව අපිට දීපු දායාදයි. ඒක නිසා අපිට సౌందර්යය අපේ අයින් වෙලා පරිසරයට අනුව ජීවත් වීම අයින් වෙලා හැඩ ගැහිම අනුවර්තනය අපිට නැති වෙලා නිකන් යන්ත්‍ර නිකන් අර ගිනි පික්ස්ලා කියලා කියන්නේ පරීක්ෂණ සඳහා ඇති කරන මීයෝ වගේ જાතියක් වෙලා තියෙනවා. ඒක නිසා ලයිව් ස්කෑන් එකක් කරොත් මොලේ ඕනම වෙලාවට අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ මම බලලා කියනවා නෙවෙයි මම මේ පොත් කියවලා කියන්නේ දකුණු පැත්තේ තමයි. නමුත් යම් ප්‍රමාණයකට එහා භාවනා කරාට පස්සේ යම් කිසි කෙනෙකුගේ ඒ වම් පැත්තේ එක්ෂයාකාරීත්වයේ මාරු වෙනවා දැක්කනම් ඒ මනුස්සයාට මුළු ලෝකෙම සුන්දර වස්තුවක් වඩටපත් වෙනවා. අනේ මට ලැබිච්ච මනුස්සාත්ම භාවයේ අනේ මට ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය අනේ මට හම්බෙච්ච මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අනේ මට ලැබෙන මේ බණ ඇහිල්ල අනේ මට හම්බෙන මේ ලෝකේ පැවිද්දක් තියෙන වගේ දේවල් හිතා ගන්න බැරි තරම් වටිනා දේවල් බවට පත් වෙනවා. ඒක මේ පරිේශන සඳහා දලයි ලාමතුමා තුන්දෙනෙක් ඉදිරිපත් කළා කියලා. තුන්දෙනෙක් ඉදිරිපත් කළ බලන්න දෙන්නෙක්ම ඒ ආයේ කියන මට්ටමට මොලේ ක්‍රියාකාරීත්වයේ පැහැදිලි සමවර භාවයකින් වම් පැත්තට ගිහිල්ලා යැත්තෝ ඒ දැනටමත් ਦਿੱත්ත ධම්ම සුඛයක් විඳින බවට ඒ ස්නායු වෛද්‍ය විද්‍යාවෙම තෝරාගෙන තියෙනවා. ඊට පස්සේ 30 40ක් විතර කට්ටිය ඔක්කොම ඒ ස්නායු වෛද්‍යවරු, ශල්‍ය මයිනොචික් වෛද්‍යවරු මොලේ පිළිබඳ කතා කරන අය ඒ දලයි ලාමතුමා ගාවට ගිහිල්ලා භාවනා කරලා මේ විස්තර දැනගෙන තියෙනවා මේ තාම යන්නේ සමත භාවනාවේ. ඊට පස්සේ දලයි ලාමතුමාගෙන් අහලා තියෙනවා මේක කරගන්න ලේසි ක්‍රමයි. ඒ කියන්නේ මේ මොලේ ස්විච් එක මාරු කරගන්න එක. මේ තර්ක මනසේ ඉඳලා సౌందර්ය මනසට මාරු කරගන්න හැටි. අපි සාමාන්‍යයෙන් කියනවා කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට මාරු කරන දාලම කළු බොහොම ලේසි. පැය 10000 පණලා භාවනා කරන්න ඉන්නවා. ඒකට හරියනවා කියන්නේ. ඊට පස්සේ මේ ඇමරිකන් කාරයා උඩ ගිහලා මේ වැටෙනවනේ. පැය 10000ක් දෙන්නේ කොහොමද? මේ දවසට පැයක් වෙන් කරන්නවත් බැරුව මේ කොහොම හරිවෙන් ගත කරන්නේ ඊට පස්සේ දලාල මහත්මයා කිව්වලු මේ ටිබෙට් රටේ ජනගහණයෙන් මට හරියට මතක නැහැ 15කටත් වැඩි ඉන්නේ ඔක්කොම ලාමාවරු හැම කෙනෙක්ම වගේ භාවන ඒ ලාමාවරුන්ගේ අඩු ගන්න 100ට එකක් දැන් පණ්ඩලා ඉන්නේ කිව්වලු ඒ මට්ටමට ඒකට චාරිත්‍ර වශයෙන් දවසකට කොච්චරද ගන්න භාවන කරනවා ඉතින් එහෙම වෙනකොට මේක කලහක්ක් බව එහෙම නැත්නම් මේක මේ ජනගහණයෙන් ප්‍රතිශතයකට දෙන්න පුළුවන් එකක් බව එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඇමරිකන්ස්ලා ඒ ආටිකල් එක සඳහන් කරලා තිනවා ඒගොල්ලෝ කතා කරලා තිනවා මේක පැය 10000ක් කියලා කිව්වොත් කිසිම ඇමරිකන් කෙනෙක් එන්නේ නැහැ මේක කරන්න. කරන්න බෑ. ඇත්තට මේ පැය 10000 අවශ්‍ය කරලා තියෙන්නේ කැපිපේන වෙනසක් යන්ත්‍රයකට අහු වෙන මට්ටමට ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරලා තිනවා යන්ත්‍රයකට අහු නොවුනත් ඒ පුද්ගලයාට වැටහෙන්න මම මේ කාම ලෝකයෙන් මට වෙන් වෙලා తాවකාලිකව හෝ කියන පරිඋත්ථාන කියලා යටපත් කළා මට මේ රූප ලෝකෙට යන්න පුළුවන් කියන එක විශ්වාසයක් ඇති වෙන්න අඩුම කළ යුතු භාවනා කොච්චරද කියලා. එතන දැනන එක දිගටම මාස 3ක් හිටියොත් ඒ ඉන්න කරන කට්ටියකින් සෑහෙන කොටසකට මේ අත්දැකීම ගන්න පුළුවන් කියලා. ඒත් ඒගොල්ලෝ ඒ පරිශන කරලා ඒකට යෙදිච්ච විද්‍යාඥයෝ Taman වශයෙන් යෙදිලා නැත්නම් ඒ පරිේශන සඳහා ස්විච්ඡාන් ඉදිරිපත් වෙච්ච කට්ටිය මේ ක්‍රියාවත් කරලා. නමුත් ඒගොල්ලෝ දැනගෙන තියෙනවා මාස 3ක් වුණත් ඇමරිකන් සමාජයේ කියන්න බෑ. කිව්වොත් මාස 3කට වෙන් කරන්න කාලය ගන්න අමාරුයි. නිසා අඩුම ඊටත් වැඩිය හොඳම ගුරුවරයෙක් දීලා හොඳම පරිසරයක් දීලා ඒ පුද්ගලයාට හොඳ විශ්වාසයක් ඇති කරලා ඒ පුද්ගලයාට මේ දැන් නම් ඒක ඇවිල්ලා නැහැ. නමුත් මට මේ යොදන කාලයේ සාන්දෘෂ්ටිකත්වය හේතු ගන්නවා. අර සත්‍යානුරක්ඛී කියන මට්ටමේදී අපි දාර්ශනික වචනේ ගන්නවා නම් සත්‍යානුබෝධයට විශ්වාසයක්. තවත් වචනෙන් කියනවා නම් ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට පත් කරගන්න අදුම කාලය ගත්තාම ඒගොල්ලෝ දැනගෙන තියෙන දවස් 10 රිට්‍රීට් තුනක් කරන්න ඉන්නේ. එහෙම කරනකොට ඕනම කෙනෙකුට මේක සාන්දෘෂ්ටිකත්වයේ අත්දකින්න පුළුවන් කියලා. ඉතින් හැබැයි ඒගොල්ල මේ දවස් 10 රිට්‍රීට් තුනට පුදුමාකාර ගණක් අය කරනවා. ද ආහාර දීලා හොඳට පිළිසිදුව දීලා ගුරුවරු උදේ අවස බණ කියලා කටයුතු කරලා ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ දලාල හැමතුමත් එක දැනටමත් කොහොමදත් අවුරුද්දක සැරක් ඒගොල්ලෝ සම්මන්ත්‍රණ පවත්නවා. සම්මන්ත්‍රණ පවත්ලා මේ විදිහට සමත භාවනාවෙන් පමණක් ඒ කියන්නේ සීලය, දානය, සීලය ඊට පස්සේ තියෙන සමත භාවනාවෙන් පමණක් <coughs> මේ විදිහට විකුණන්න පුළුවන් මට්ටමට දැන් කොමර්ෂල් ලෙවල් එකට ප්‍රතිඵල පෙන්වනවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ ප්‍රධාන වෛද්‍ය විද්‍යාවටත් ඒ වගේම මේ අසහන දුරු කිරීමේ ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් වලටත් ඒගොල්ලෝ පරිසරයේ කෙලෙසීම සම්බන්ධ වැඩවලටත් මේක දිගට පාවිච්චි කරලා ඒක ප්‍රධානම වෙලේ සම්බන්ධ වෙච්ච ඒ මනස ඇතර විද්‍යාඥයෙක් කියන බෑ දැන් භාවනා කරන කෙනෙක් එයා කියලා තියෙනවා අපේ ප්‍රධානම ප්‍රශ්නේ දැන් ප්‍රශ්න නෙමෙයි අපේ උනන්දුවේ මේලා තියෙන දලයිලාමතුමාගේ මේක බුද්ධ ආගමට සීමා වෙච්ච එකක්ද කියලා බලන එක කියලා. අපි අසරණ වෙනවා බෞද්ධය ඇතනදී. කිසිසේත්ම බුද්ධ ආගමට සීමා වෙලා නැහැ. ලැජ්ජ නැති වැඩේ තමයි බුද්ධ ආගමේ කට්ටිය මේක දන්නේත් නැතිකම. රෙදි නැතුව ඉන්නේ අපි. අපිට තමයි මේක බුදුරජාණන් වහන්සේ බාර දුන්නේ මේ ශ්‍රී සත්‍ය ධර්මයේ රැකෙන්නේ ශ්‍රී ලංකා දීපේ කියලා කිව්වයි කියලා පරිනිබ්බාන සූත්‍රයේට අටුවාවක් කියලා තියෙනවා. නමුත් ඒ වුණාට ලංකාවේ ඉන්න පිරිසකින් බැලුවොත් බෞද්ධයන් අතර පවා මේ සාන්දෘෂ්ටිකත්වය මේ ලෝකේ වශයෙන් අපිට දාන දුන්නොත් මෙන්න ආනිසංස. සිල් රැක්කොත් මෙන්න ආනිසංස. සමත භාවනා කරොත් මෙන්න ආනිසංස කියලා පිළිසිතුව දාන්න ඇත්තෝ ඉතාමත් අඩුයි. මන්දන දැනගැදිල්ල කෙරුවා දැනගැනිල්ල කොහොමද කෙරුවා දිහා බලනකොට නම් දානෙට ඕනේ තරම් සෙනගින්නවා.